තෙරුවන් සරණයි. ජීවිතය කියන එක සුන්දර සහ වේදනාකාරී විශ්මය ජනක අත්දැකීම් වලින් පිරිචි දෙයක්. ඔබ කොයිතරම් සැලසුම් කළත්, අනාමැකි පළ කළත්, පාලනය කරන්න උත්සාහ කළත් මේ ජීවිතේ අනපේක්ෂිත විදිහට, හිතුවේ නැති විදිහට දිගහැරෙන ස්වභාවයක් තියෙන්නේ කියලා ඔබට තේරිලා ඇති. ඒක බලාපොරොත්තු සුන්වීමකට, කලකිරීමකට, එපා අපේ මනස අරගෙන යනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ දේවල් සිදු වෙන විදිහ බාර ගන්නවට වඩා දේවල් මෙන්න මේ විදිහට විය යුතුයි කියලා ඔබ හිතන් ඉන්න නිසා තමයි එහෙම මානසිකත්වය අපේ මනසට එන්නේ. ඔබ බොහෝ වෙලාවට මේ මානසිකත්වයේ ඉන්න නිසා දැනට සිදුවෙන දේ නොසලකා හරිනවා වෙන්න පුළුවන්. ගණන් ගන්නේ නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. මොකද ඔබ හිතනවා දැනට ඇති දෙයට වඩා වෙනස් වඩා හොඳ දෙයක් ඔබේ ජීවිතයට ලැබෙයි ඔබේ ජීවිතයට වෙයි කියලා. ඔබ හිතනවා ඔබ කැමති, ඔබ ආස කරන දේ ලැබුණොත් ඔබට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඔබට අවශ්‍ය දේ ලැබුණට පස්සේ ඔබට තවත් දෙයක අවශ්‍යතාවය දැනෙන්න පටන් ගන්නවා. ඔබට වෙන දෙයක් හොයන්න අවශ්‍යතාවය එනවා. මෙන්න මේ නිසා ඔබට දුක, බලාපොරොත්තු සුන්වීම කියන මානසිකත්වය වලට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙනවා. මොකද ඔබට දැන් ලැබිලා තියෙන දේත් එක්ක සතුටින් ඉන්නවට වැඩිය ඔබ හැම වෙලේම ફોකස් කරන්නේ ඊළඟ දේට. ඊළඟට මොකක් වේද ඊළඟට ලැබෙන්නේ මොකද්ද කියන එකට තමයි ඔබේ ફોකස් එක යන්නේ. ඉතින් මානව මනසේ ස්වභාවය තමයි වැඩි වැඩියෙන් දේවල් ඕනි වෙන ගතිය. මානවයා පෙළඹිලා ඉන්නේ නැති දේ සොයන්නයි. එයාලගේ මනස තියෙන්නේ නැති දෙයක් හොයන නැති දෙයක සතුටක් හොයන්න. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි දැනටමත් අපේ ජීවිතයේ වටේ තියෙන දේවල් විඳින්න අපිට අමතක වෙන තරමටම අපිට තව තව දේවල් අවශ්‍යයි කියන හැඟීමට අපි ගොදුරු වෙලා ඉන්න එක. මේ වෙලාවේ තියෙන දේවල් විඳින්න පවා අපිට අමතකයි. ඒ තරමට අපි මේ නැති දේවල් සොයන හැඟීමට ගොදුරු වෙලා ඉන්නේ. ඒ නිසා අපිට නිතරම අසතුට, මානසික ආතති, පීඩා, අසහන එනවා. ඉතින් මේක සර්කල් එකක් විදිහට දිගින් දිගටම දිගින් දිගටම වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔබට මේ මොහොත මේ දැන් තියෙන මේ දැන් මේ මොහොත පරිපූර්ණ විදියට පූර්ණ විදියට පිරිච්චි මනසකින් දකින්න ඔබ උත්සාහ කරනවා නම් ඔබේ ජීවිතයට දේවල් ඇත්තටම පහසුවෙන් ළඟා වෙන්න පටන් ගන්නවා. ඔබ තේරුම් ගන්න උත්සාහ ගත යුතුයි මේ මොහොතේදී ඔබේ ජීවිතයට යමක් සිද්ධ වෙනවා නම් ඔබට යමක් ලැබිලා තියෙනවා නම් ඒක ඔබ විසින්ම පෙර කළ දෙයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ කියන එක ඔබ තේරුම් ගන්න උත්සාහ ගත යුතුයි. ඉතින් මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔබට මේ දේවල් අවශ්‍යයි කියන හැඟීමෙන් දේවල් ලං කර ගන්න ඕනි, දේවල් වල අවශ්‍යතාවය දැනෙන හැඟීම නවත්තන්න ඕනි කියන එකක් නෙමෙයි මේකෙන් අදහස් ඒ වෙනුවට ඔබ කරන්න ඕනේ ඔබේ ආශාවන් ගැන වෙනස් විදිහකට හිතන්න ක්‍රමයක් හොයාගන්න එක. වෙනස් විදිහකට හිතන විදිහක්. හොයාගන්න එක මේ පුරුදු රටාවට පරිබාහිරව පුරුදු රටාවෙන් ඔබට ගිය ක්‍රමයකට ඔබේ ආශාවන් දිහා බලන ක්‍රමයක් හොයාගන්න එකයි ඔබ කරන්න ඕනේ. එතකොට ඔබට ඔබේ ජීවිතයට දැනට ලැබිලා තියෙන දැනට තියෙන දේවල් වලින් ඔබට සතුටු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ එක ගැන හිත හිතා ඒක ගැන බලබලා වඳ විඳින වෙලාවේ ඔබට දැන් සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ චුට්ටක් ඔබේ හිත දිහා බලන්න. කවදා හරි දවසක ඔබට දැනিলা තියෙනවද ඔබ දැකලා තියෙනවද ඔබ කැමති විදිහට යමක් වෙන්න ඕනි කියලා ඔබ හිත හිතා ඉද්දී ඒක වෙන්නේ ඔබ හිතපු නැති විදිහට. ඔබ හිතපු විදිහට ඒක වෙන්නේ නැහැ කියලා ඔබ දැකලා ඇති සමහර වෙලාවට. නමුත් ඔබ ඒක ගැන දුක් වෙන එක නවත්තලා ඒ දේවල් වලට ඒ සිද්ධ වෙන දෙයට ඒ විදිහටම වෙන්න ඉඩ දුන්නාම කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම අවුලක් නැතුව ඒක හරි ලස්සනට සිද්ධ වෙනවා කියලාත් ඔබට දැක ගන්න පුළුවන් වෙලා ඇති. ඉතින් මතක තියාගන්න ඔබ විඳින දුක් වලින් වැඩිපුර ප්‍රමාණයක් ඇත්තටම ඔබ විඳින්නේ ඔබ විඳින දුක් වලින් වැඩි ප්‍රමාණයක් ඔබේ ජීවිතයට එන්න හේතුව තමයි දේවල් නිශ්චිත විදිහකටම වෙන්න ඕනි කියලා ඔබ දැඩිව අල්ලගෙන ඉන්නවා. බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මම මේ හිතන විදිහටම මේ විදිහටම මේක වෙන්න ඕනි කියලා ඔබ දැඩිව හිතාගෙන ඉන්න එක හින්දායි ඔබ ඔය විඳින දුක් වලින් වැඩිපුර ප්‍රමාණයක් ඔබට එන්නේ. ඉතින් ඔබ බලාපොරොත්තු වෙච්චි නැති විදිහට දේවල් සිද්ධ වෙනකොට ඔබ බලාපොරොත්තු වුණු විදිහට දේවල් සිදු නොවෙනකොට ඔන්න ඔබට කලකිරීමක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දේවල් වලට මුහුණ දෙන්න වඩා හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ තමයි දේවල් මේ විදිහටම වෙන්න ඕනි කියලා හිත හිතා වද විඳිනවා වෙනුවට ඔබ උත්සාහ ගන්න ඕනි දේවල් පවතින විදිහට බාර දේවල් පවතින විදිහට තේරුම් ගන්න. ඒක ඔබට දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වෙන්න හේතුවක් වෙනවා. ඔබට දීර්ඝ කාලයක් සතුටින් මනස පවත්වන්න හේතුවක් වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන දාර්ශනිකයා එක වතාවක් කියලා තියනවලු අපේ ප්‍රශ්න නිර්මාණය වෙන්න හේතු වුණ මට්ටමේම අපේ චින්තන ලෙවල් එක තියාගෙන ඒවා විසඳන්න බෑ කියලා. ඉතින් සමහර වෙලාවට ඔබ හිතන විදිහේ සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙන විදිහේ හිතන රටාවක් වෙන්න පුළුවන්. ඔබ හිතන විදිහ නිසාමයි ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා ඔබ හිතන විදිය පොඩ්ඩක් වෙනස් කළොත් සමහර වෙලාවට දේවල් හොඳ විදිහට හරව ගන්න ඔබට පුළුවන්කම ලැබෙන ඉඩ කඩ තියෙනවා. ඔබ හිතන විදිය විතරයි වෙනස් කරන්න ඕනි. ඉතින් සමහර වෙලාවට ප්‍රශ්න කියන ඒවා හටගන්නේ අපි මේ හිතන විදිහේ දෝෂයක් නිසා ගොඩාක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ. මොකද එකම සිද්ධිය කෙනෙකුට ප්‍රශ්නයක් වෙනකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ සිද්ධියේ නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක දිහා බලන විදිහේ අවුලක් තමයි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අපිට කවදාවත් අපේ ජීවිතේ වටේ සිද්ධ වෙන දේවල් හැම වෙලෙම වෙනස් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබට හැමයි. ඔබේ ජීවිතේ වටේ සිද්ධ වෙන දේවල් හැම වෙලෙම වෙනස් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි ඒ දේවල් වලට ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන විදිහ අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට පාලනය කරන්න පුළුවන් අන්න ඒක විතරයි. ඉතින් මේ දෛවය කියලා එකක් තියෙනවා නම් ඒක ඔබට දෙන දේවල් ටික පිළිගන්න ඔබ මනස ලෑස්ති කරගෙන ඉන්න ඕනි. දෛවය ඔබට ලං කරන මිනිසුන්ට ඔබට පුළුවන් විදිහට ඔබේ හදවතින් ආදරය කරන්න, ඒ අයව බාර ගන්න ඔබ ඔබේ මනස ට්‍රේන් කරන්න ඕනි. එතකොට මේ ජීවිතේ හැම මොහොතකම වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙවි යන මේ ගමනේදී දෛවය කියලා එකක් තියෙනවා නම් ඒක ඔබේ ජීවිතේට ගෙනහැලා දෙන හැමදේම බාර ගන්න පුළුවන් විදිහට මනස සකස් කරගත්තාම අපිට හරි ලේසියෙන් මේ ගමන යන්න පුළුවන් වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔබ අකමැති විදිහට දේවල් සිද්ධ වෙනවා වෙන්න පුළුවන් ඔබේ ජීවිතේ. ඒක නිසා ඔබට අසතුටක් ගැනලා දෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ දේවල් දිහා වෙනස් විදිහකට බලන්න පුරුදු වුණොත් මොකක් වෙයිද කියලා චුට්ටක් හිතන්න. ඉතින් ඔබට සිද්ධ වෙන හැම නරක දෙයකම හොඳක් දකින්න අපි ඉගෙන ගත්තොත් පුරුදු වුණොත් ඒකෙන් යමක් ඉගෙන ගන්න උත්සාහ කරොත් ඒ සිද්ධ වෙන නරක දේවල් අපි හිතන තරම් නරක නැහැ කියලා ඔබට තේරෙන්නේ තේරුම් යාවි. ඉතින් ඔබ ඔබේ මනස විවෘත කරලා තිබුණොත් හොඳට විවෘත කරලා තිබුණොත් ඔබට මේ සිද්ධ වෙන දේවල් වලින් ඔබේ ජීවිතේට අත්දැකීමක් ගන්න පුළුවන් කියලා ඒකෙන් ඒක වෙනස් විදිහකට දකින්න පුළුවන් විදිහට ඔබේ මනස විවෘත කරලා තිබුණොත් ඔබට ඒ අත්දැකීම් වලින් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒවා එක්ක ඔබට ඔබේ ජීවිතේ ඔබ ඔබට ඔබේ ජීවිතය ගැන ශක්තිමත් ස්ට්‍රෝං ස්ටෝරි එකක් ශක්තිමත් කතාවක් ලියන්න පුළුවන් හැකියාව වෙනවා. ඔබේ මනස ඒ විදිහට විවෘත කරලා තිබුණොත්. මං කලිනුත් කිව්වානේ සිද්ධ වෙන හැමදේම ඔබට වෙනස් කරන්න බෑ කියලා. ඉතින් ඔබ මේ ඉර නම දයවේ කියන එක විශ්වාස කළත් නැතත් නැත්තම් නිදහස් චින්තන රටාව ෆ්‍රී විල් එක කියන එක ඔබ විශ්වාස කළත් මොන දේ ඔබ විශ්වාස කරගෙන හිටියත් සමහර දේවල් ඔබේ පාලනයෙන් එහා තියෙන දේවල් කියලා ඔබට තේරිලා ඇති. ඒ නිසා මේ ජීවිතය කියන එක ඊටාම ෂණයකින් වේගෙන් වෙනස් වෙන ඉඩකඩ තියෙන දෙයක්. ඒ නිසා ඔබට ඇත්තටම ඔබේ ජීවිතයට අදාළ කාරණාවලට විතරක් ඔබ ફોકස් කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද අපිට මේ ජීවිතේ කොයි මොහොතේ කොයි ෂණේ වෙනස් වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ජීවිතයේ දේවල් සිද්ධ වෙන විදිහ එක්ක හැප්පෙනවට වැඩිය මේ දේවල් සිද්ධ වෙන ක්‍රමය එක්ක අපි හැප්ප වෙන එක නතර කරලා ඒකත් එක්ක විරුද්ධ වෙන එක ගැටෙන එක නවත්තලා දේවල් සිදුවෙන ෆ්ලෝ එකත් එක්ක ඔබ ගලාගෙන යන ඔබේ ජීවිතේ ගලාගෙන යන ඔබ යන්න පටන් ගත්තොත් ඇත්තටම ඔබ දැනට ඉන්නවට වඩා හිතේ සැනසීමෙන් සතුටෙන් සාමයෙන් ඔබට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔබේ ජීවිතේ දැන් ඉන්නවට වැඩිය සාමයක් සැනසීමක් ඔබට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ජීවිතය කියන එක දන්නව ඇත්තටම ඒක කරන්නේ මොකද්ද කියන එක වෙන්නේ මොකද්ද කියන එක සමහර විට ඒක ඔබට තේරුම් නොයන්නත් ඉඩකඩ තියෙනවා ඔබට තේරුම් ගන්න බැරි වුණත් ජීවිතය කියන එක දන්නව එයා ෆ්ලෝ වෙන්න ඕනි මොන විදිහටද කියන එක ගැන ඔබ අකමැති දේවල් සිද්ධ වෙමින් වුණත් ඔබ ඒ දේවල් වලට කොයිතරම් විරුද්ධ වුණත් ජීවිතේ හැම මොහොතකම ඉස්සරහට ගලාගෙන යන්නේ මේක ආපස්සට යෑමක් නැහැ. ඒ නිසා මේ ජීවිතයේ වේදනාත්මක කොටස් පවා ඔබට බාර ගන්න පුළුවන්, වැළඳ ගන්න පුළුවන් මානසිකත්වයක් හදා ගන්න පුළුවන් වුණොත් ඔබ ඒ අත්දැකීම් වල කොටසක් බවට පත් වෙනවා. ඔබ ජීවිතයේ එක එකට එකතු වෙලා වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ ජීවිතයට විරුද්ධව වැඩ කරන කෙනෙක් වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා පොඩ්ඩක් ආපස්සට කල්පනා කරලා බලන්න ඔබ ඔබේ ජීවිතේ දිහා ඔබට අතීතයේත් ඔබට ප්‍රශ්න තිබුණු වෙලාවල් ඇති. ඔබ ඒව හරහා ගිහින් තියනවා කියලා ඔබට තේරෙවි. ඔබට පෙනේවි. ඔබ ඒව හරහා ගිහින් තියනවනේ. බොහෝ විට ඔබ ඒවෙන් යමක් ඉගෙනගෙනත් තියනවා. සහ කලින් හිටියට වැඩිය ඔබ ශක්තිමත් කෙනෙක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ජීවිතයේ විශාල වෙනස්කම් වටිනා වෙනස්කම් බොහෝ වෙලාවට ආරම්භ වෙන්නේ කරදරයක් එක්ක. නිකමට හිතලා බලන්න මේ විශ්වය නිර්මාණය වුණා කියන මහා පිපිරුමක් වුණා කියනවනේ. ඒක ඔබ විශ්වාස කරනවා වෙන්න වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුත් අපි උදාහරණයකට ඒක ගමුකෝ. එදා ඒ ඒ පිපිරුම සිදු වුණු වෙලාවේ විශාල කලබගෑනියක්, විශාල කලබලයක්, අවුලක් මේ විශ්ව ධාතුව පුරා සිද්ධ වෙන්නේ නැති. නමුත් ඒක අන්තිමේදී ඉතුරු කළේ සුන්දර දෙයක්. ඒ නිසා යම්කිසි දෙයක් ඔබේ ජීවිතයට එන ඕනම දෙයක් ගොඩක් අමාරුයි වගේ ගොඩක් වේදනාකාරී වගේ ඔබට දැනෙන්න පුළුවන් වුණත් මතක තියාගන්න ඔබ කලිනුත් සෑහෙන අමාරු වේදනාත්මක තත්ත්වවලට මුහුණ දීලා ඒව හරහා ගිහින් කොහොම හරි ඒකේ අනිත් පැත්තට ඔබ ගිහිලා තියෙන බව ඔබ ඔබ මතක් කරගන්න ඕනේ. කොහොම හරි ඒකේ අනිත් පැත්තට ඔබ ගියානේ. ඒ නිසා මේ දේවල් සිද්ධ වෙන ක්‍රමයක් ජීවිතේට තියෙනවා. අපේ ජීවිතවල මේ දේවල් සිද්ධ වෙන විදිහක් තියෙනවා. ඔබ ඒ ක්‍රියාවලියේ ඒ સિદ્ધාන්ත මාලාවේ ඔබ කොටසක් විතරයි. ඒ නිසා මතක තියාගන්න මේ කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් බටහිර ලෝකයේ ඔබ යම්කිසි තීරණයක් ගත්තට පස්සේ යුනිවර්ස් එක ඒක සිදුවෙන්න අදාළ plan කුමන්ත්‍රණ හදනවා කියලා. අපි යම්කිසි decision එකක් ගත්තාම ඒක සිදුවෙන්න අදාළව plan එකක් වෙනම plan එකක් යුනිවර්ස් එක විසින් ගන්නවා කියලා. ඉතින් මේ වේදනාවන් සහ අමාරුකම් ඔබ අලුත් ආරම්භයකට අරන් යන්න එනවා වෙන්න පුළුවන්. මොකද ඒක වෙනම plan එකකට සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඔබ ගත්ත තීරණය අනුව. ඉතින් ඔබ ඔබේ ජීවිතයේ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් දිහා ආපහු හැරිලා බැලුවත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ ජීවිතයේ සිද්ධ වෙන ජීවිතයේ දේවල් සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා කියලා ඔබට පොඩ්ඩක් තේරුණියයි. ඒ නිසා මේ කොච්චර අමාරු අවස්ථාවකදී වුණත් ඔබ පොඩ්ඩක් මතක් කරගන්න හොඳ දේවල් වේදනා කරදර හරහත් එන්න පුළුවන් කියන එක. ඒ නිසා මේ ජීවිතයට ගලන ක්‍රමවේදයක් තියෙනවා, සිස්ටම් එකක් තියෙනවා. ඒක ඔබට සපෝට් කරන්න තමයි හැදිලා තියෙන්නේ. ඔබට හානියක් කරන්න නෙමෙයි ඇත්තට මේක හැදිලා තියෙන්නේ. ඒක සමහර විට ඔබට පේන්නේ නැති වෙනවා වෙන්නත් පුළුවන්. ඔබට නොදැනෙනවා වෙන්නත් පුළුවන්. නමුත් හැමදේම සිද්ධ වෙන්න හේතුවකට ඒ වෙලාවේ ඔබට ඒක නොතේරුණත් හැමදේම සිද්ධ වෙන්න හේතුවකට ඔබට කාලයක් ගිහිල්ලා ඒක තේරෙයි. ඇයි ඒක සිද්ධ වුනේ කියලා. ඉතින් සමහර විට කවදාවත් ඔබට ඒක තේරුම් ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒත් මතක තියාගන්න ජීවිතයට කවදාවත් වරදින්නේ නැහැ. ඔබටත් මටත් අපේ ජීවිතවල මේ සිද්ධ වෙලා තියෙන එකම දෙයක්වත් වැරද්දක් නෙමෙයි. ඒ නිසා මේ අත්දැකීම් වලින් ඉගෙනගෙන දැනට ඔබේ ජීවිතයට ඇති දේත් එක්ක ඕකේ වෙලා ඒක බාරගෙන ඒක පිළිගෙන ඒකත් එක්ක සතුටින් ඉන්නයි ඔබ ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මේ මොහොතට අවධානය අරගෙන ඔබේ ජීවිතේ වටේ තියෙන දේවල් දකින්න උත්සාහ කරන්න. ඒවා බාර ගන්න, ඒවා අගය කරන්න. අන්තිමේදී ඔබ හිතුවේ නැති වුණාට, ඔබ දන්නේ නැති වුණාට, ඔබට නොතේරුණාට සිදුවිය යුතු දේවල් ඒ විදිහටම ඒවා සිදුවිය යුතු අදාළ පාර ඒවා විසින්ම හොයා ගන්නවා. අපි මොන විදිහේ ප්‍රතිචාර ප්‍රතික්‍රියා දැක්ුවත් නැතත් අපිට තේරුණත් නැතත් දේවල් සිද්ධ වෙන්න ඕනි පාර ඒවා විසින්ම හොයා ගන්නවා. ඒ නිසා හොඳම දේ තමයි මේ දැන් ලැබිලා තියෙන මොහොතේ සතුටින් ඉන්න එක. මොකද ඊටාම අවිනිශ්චිතයි ඊළඟ මොහොත අපේ ජීවිතේ. ඒ නිසා මේ දැන් තියෙන දේ හැමදේම බාර අරගෙන ඒවත් එක සතුටින් ඉන්න නම් මේ මොහොතට ඔබ අවධානය දෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට තමයි අපි නිතරම උගන්වන්නේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. සතිය කියන එක පුරුදු කරන්න ඕනේ. දැන් තියෙන දේවල් එක්ක සතුටින් ඉන්නේ කොහොමද කියන එක පුහුණු කරන්න ඕනේ. තෙරුවන් සරණයි.